ක්‍රියාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුට බණ්ඩාර ලංකා ගුවන්විදුලිය කියන්නේ සරස්වතියගේ වාසස්ථානය සරස්වතියගේ නිවාසය මොකද සංගීත කලාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වුණේ ගුවන්විදුලිය නිසා. ලංකාවේ සංගීතයක් තියෙනවා නම් ගීත කලාවක් තියෙනවා නම් ගීත පරිශ්‍රණ කිසිවක් සිදු වෙනා තියෙනවා නම් ඒ සියල්ල සිදු වුණේ ගුවන්විදුලියෙන් ගුවන්විදුලි සේවයෙන්. මේ නිසා ශ්‍රී ලංකාවේ සිංහල ගීත කලාවක් ගැන කතා කරනකොට ගුවන්විදුලිය ගැන කතා නොකර බෑ. හරියට සංගීත කලාව ගැන සරස්වතියගෙන් තොරව කතා කරන්න බෑ වගේ. මේ නිසා අපේ ගුවන්විදුලියේ සංගීතය අංශය බාරව හිටපු සංගීතවේදීනුත් අපිට කිසිසේත්ම අමතක කරන්න බෑ. අපේ රටේ කිසියම් සංගීත රසාස්වාදයක් තියෙනවනම් සංගීතය පිළිබඳ ඉහළ ප්‍රමිතියක් තියෙනවනම් එය ගුවන්විදුලිය ඔස්සේ තැනුණු නිර්මාණය වුණු ප්‍රමිතියක්. ගීත කලාවේ ප්‍රමිතියත් ගුවන්විදුලිය විසින් ඇති කරන ලද්දක්, බිහි කරන ලද්දක්. මේ නිසා ගුවන්විදුලියේ සංගීතාංශය භාරව හිටපු විශිෂ්ටයින්ගේ නම් අපට කිසිසේත් අමතක කරන්න බෑ. එවැනි විශිෂ්ට නමක් තමයි පී ඩන්ස්ටන් ද සිල්වා කියන්නේ. පී ඩන්ස්ටන් ද සිල්වා නිසා ගුවන්විදුලියේ ගීත කලාව පෝෂණය වුණා, රසවත් වුණා, ඒ වගේම අපේ රටේ ගීත රසාස්වාදන ශක්තිය ඉහළ තලයකට ගෙනාවා. ඒ නිසායි අද පී ඩන්ස්ටන් සිලා කියන විශිෂ්ට සංගීතවේදියාගේ නිර්මාණ කිහිපයක් රසවින්දෙන්ට කල්පනා කළේ. පී ඩන්ස්ටන් සිල්වා තමයි 1945 දී ಭಾರತයේ ලක්නව් භාස්කන්ද විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය හදාarලා සංගීත විශාරද උපාධිය දිනාගෙන 1951 දී ලංකාවට ආපු සංගීතවේදියා. ඔහුගේ ලාංකික සගයන් වුණේ මහත්කණ්ඩ විශ්වවිද්‍යාලයේදී බී.එස්. විජේරත්න, කේ.ඒ. දයරත්න සහ ප්‍රේමවංශ හපුවලාන වැනි සංගීතවේදීන්. පණ්ඩිත රතනජංකර් සහ නාටු සහ වැනි මහා සංගීතවේදීන්ගේ සංගීතය ආධාරපු ඔහු සංගීත විශාරද උපාධිය ලබාගෙන ලංකාවට ආ තුන්වැන්නා හැටියට වාර්තා පොතට එක් වී සිටිනවා. එතුමාගේ ගීත ඇහුවාම එතුමාගේ සංගීත ඥානය පිළිබඳ අපට විශ්මයක් ඇති වෙනවා. අද මේ ජනරන්ජන ගී වැඩසටහනට මම තෝරගත්ත පළවෙනි ගීතය මේ අහලා බලන්න මේ ගීතය ඔබගේ සවනේ යුග යුග රැව් පිළිරැව් දෙනවාට කිසිම අනුමානයක් නැහැ. one Listen ලංකා ගුවන්විදුලියේ අභිවෘද්ධිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළ එම්.ජේ. පෙරේරා ගුවන්විදුලියේ ප්‍රධානියා බවට පත් වුණු වෙලාවේ තමයි ඔහු ආරාධනා කරන්නේ පී දන්ස්නද සිල්වාට ඇවිල්ලා ගුවන්විදුලියේ සංගීතාංශය භාර අරගෙන එහි ප්‍රමිතිය උසස් මට්ටමකට ගේන්නේ කියලා. ඒ ආරාධනය පිට ගුවන්විදුලියට සම්බන්ධ වෙන එම්.ජේ. පෙරේරා 1954 සිට 1975 දක්වා පුරා අවුරුදු 21ක් ගුවන්විදුලියේ සංගීතංශය පෝෂණය කරනවා. ඒ අතරතුර ගුවන්විදුලියේ කිසිදු ගීතයක් ඔහු ගායනා කරපු නැති එකත් අපූර්වයි. සංගීත විශාරද උපාධිය ලබා ගත්තත් සංගීතය පිළිබඳ පරතරට දැනගෙන හිටියත් ඔහු සංගීතය නිර්මාණය කළා මිස කිසි දවසක ගීතයක් ගායනා කළ බවට සාක්ෂියක් නැහැ. ගීතයක් ඉතුරු කරලත් නැහැ. හැබැයි ඔහුගේ ස්වරමාලා වලින් විභූෂණය වෙච්ච ඊටාම කංකලු ගීත රාශියක් අපේ ගීත ගබඩාවේ ඒකස් වෙලා තියෙනවා. මම හිතන්නේ සංගීත වේදිකු හැටියට කරන්න පුළුවන් උපරිම සේවාව වූ ගුවන්විදුලියේ ගීතය වර්ධනය කිරීම සඳහා එහි පෝෂණය සඳහා ඉතු කළ බව ඔහුගේ ගීතාවලියට සමන් දුන්නාම අපට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔහු එකම එක මුද්‍රා නාටකයට සංගීතය නිර්මාණය කරලා තියෙනවා. ඒ ශේෂා පලියක්කාර නිර්මාණය කරපු පුෂ්ප ශෘංගාර කියන මුද්‍රා නාටකයට එපමණයි. ඔහු මිතුරුදම් පැවැත්වුවේ ඊටම ජාත්‍යන්තර මට්ටමේ සංගීතවේදීන් සමග පණ්ඩිත රවිශංකර් ඔහුගේ පෞද්ගලික මිත්‍රයෙකු බවට පත් වෙලා හිටියා. ශ්‍රී ලංකාවට පැමිණ සංගීත සංදර්ශන කිහිපයක් පැවැත්වූ පණ්ඩිත රවිශංකර් ලංකාවට ආවේ පී ඩන්ස්ටන් සිල්වාගේ ආරාධනයෙන්. ඒ වගේම රවිශංකර්ගේ නැගණියමන ලක්ෂ්මී ශංකර් ශ්‍රී ලංකාවට ආවා ඩන්ස්ටන් සිල්වා මැතිතුමාගේ ආරාධනයෙන්. මට මතකයි රාමකෘෂ්ණ ශාලාවේ අතුරු සිදුරු නැතුව සෙනග ඇවිල්ලා හිටියා. හැබැයි එවැනි සංගීත සංදර්ශන වලින් කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් ඩාන්ස්ටන් ද සිල්වා සංගීතවේදියා ලබාගෙන නැහැ. ඔහුට අවශ්‍ය වෙලා තිබුණේ අපේ රටේ සංගීත සහ ගීත රසාස්වාදනය ඉහළ තලයකට ගෙනීම මිස සංගීතයෙන් කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීම නෙමෙයි. ඔහුගේ නිර්මාණ කුසලතාව අවබෝධ කර ගැනීමට තවත් ඊටාම මනරම් ගීතයකට සවන් දෙමු පී ඩාන්ස්ටන් සිල්වාගේ ස්වර මාලාවක අපූර්ව Thank you. සුවඳට දැනෙන ඉතාම අපූර්ව තනු නිර්මාණයක් පී ඩාන්සින් සිල්වා මේකට ඉදිරිපත් කරන්නේ. මේ ගීතයේ පදමාලාව මට තෝරගන්න ලැබිච්ච විදිහට ප්‍රියානන්ද විජේසුන්දර බවයි සඳහන් වෙන්නේ. හැබැයි මේ ගීතයේ පදමාලාවේ තියෙන අපූර්වත්වය දැක්කම මට ඩෝල්ටන් එල්විස් තමයි මතක් වෙන්නේ. ඒ කියන්නේ බලන්න මේ පදමාලාව ගතේ පබා කැල්ම දුටිමි නෙතේ සරා බැල්ම දුටිමි ඔබ අසලට දිව එන්නට දෙපා ගිගිරි පොරකන්නේ. පොරකන්නේ දෙපා ගිගිරි පොරකන්නේ ඔබ අසලට පැමිණෙන්නට. මේකේ ඊටාව සියුම් ශෘංගාරාත්මක රසයක් වහනය වන ඊටාම මිහිරි පදමාලාවක් ඒ පදමාලාවත් එක්කම ආත්මිකව දැවටුණු තනුවක් සංගීතඥයා මේකට එකතු කරන්නේ. මෙවැනි අපූර්ව තනු නිර්මාණ වලින් අපේ රසිකසිත රසික පිපාසය සංසිඳ වූ අපූර්ව සංගීතවේදියෙක් තමයි ඩන්ස්ටන් ද සිල්වා. ඔහුගේ ගීතවල පමණ ඉක්ම වූ ශාස්ත්‍රීය රාගධාරී සංගීතයක සුවඳ තියෙනවායි කියලා බොහෝ දෙනා චෝදනා කරනවා. හැබැයි මේ ගීත මේ විදිහට සදාතනික වටිනාකමක් එකතු වෙන්න පුළුවන් වෙන්නේ සදාතනික වටිනාකමක් එකතු වෙන්නේ මේ රාගධාරී සුවඳ නිසායි කියලයි මට නම් හිතෙන්නේ. මේවා නොමැරෙන ගීත බවට පත් වෙන්නේ ඒකයි. මා ඩන්සන් සිල්වා ගැන කතා කරනකොට අපිට උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය විසින් පෝෂණය කරපු ගීත කලාවක සාරය අපට දැනෙන්නට පටන් ගන්නවා. ඔහුගේ හැම ගීතයකම ඒ උත්තර ಭಾರತೀಯ රාගධාරී ලාවන්‍ය අපූර්වත්වය දැවටි තිබුණා. අද අපි තෝරගත්ත තවත් ගීතයක් මේ. මේ ගීතයක් නොමැරෙන අමරණීය ගීතයක් හැටියට ඔබ පිළිගන්නවා නොඅනුමානයි. අහලා බලන්න මේ ගීතය. කවියක් ಕವಿಯ පැතිනවා උන් සිලි පිරයම සැරසෙනවා අවුරුදු දහසක් කෙත්බිම් සරු කොට හිමෙහි සැනහි කවියේ නින්නේරිය වැව හෙටහි කවියේ උදයට ලම් වෙනවා විමසිලිනු ජයකොඩි පියතුමාගේ වාග්චිත්‍රය අපූර්ව නාද චිත්‍රයක් බවට පත් කරන්නේ සංගීතවේදී පී ඩන්ස්ටන් ද සිල්වා. ඔහුට ඕනෑම පදමාලාවක් විචිත්‍රකරණය කරන්නට පුළුවන් සංගීතඥානයක් තිබුණා. දැන් ඩෝල්ටන් අල්විස් FM වෙලාවට ලියන්නේ හුදෙක් ගද්‍ය වචන ටිකක් විතරයි. ඔබට මතක නෑ මට මතකයි පහුගිය වසන්ත කාලේ. මහදවියනේ එකම මලයි පිපුනේ. ඒ මල ඔබ දෙස බලා සිටිද්දී සැලී සැලී ආසාවෙන් නොසිතූ ලෙසින් ඔබ යන්න ගියේ. පසුගිය වසන්ත කාලේ. මේක මේ ගද්‍ය පද පද කීපයක් පමණයි. හුදෙක් ගද්‍ය වචන ටිකක් කඩලා ලිව්වා හා සමානයි. හැබැයි මෙය මොනතරම් විචිත්‍ර තනුවකින් අලංකාරවත් කරනවද පී ඩාන්ස්ෙන්ද සිල්වා. මේ ගීතය ගායනා කරන්නේ නන්දා මාලිනී පද රචනය ඩෝල්ටන් අල්විස්. මේ ගීතයට සවන් දෙමින් අද මේ වැඩසටහනින් සමුගන්නට සිද්ධ වෙනවා වසන් la वसन् ක්‍රියාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනසංජනගේ ජනසංජනගේ ජනරන්ජනගේ ප්‍රශ්නලිත් ගීත එකතුව අද ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර. ජනරන්ජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හම්පත්.